ඒ සඳහා අරමුණු කරගෙන ඉන්න මේ අත්තන් ගෙන් අපි මේ අත්තන් පිළිබඳව අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. මේ හැම දිනාටම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය එවැනි වූ උතුම් අවබෝධයක් සඳහා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ අපි ඉගෙන ගන්න ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක්. එහෙම නැතුව ශාස්ත්‍රීය ධර්මදේශනා මාලාවක් නෙවෙයි. ශාස්ත්‍රීය කරුණු අපි දන්න ශාස්ත්‍රීය කරුණු අපි බොහෝ පොත්පත් ආශ්‍රය කරගෙන, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරගෙන අද අපිට බොහෝ ශාස්ත්‍රීය කරුණු එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට එකතු කරගන්න කරුණු තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කෙරෙන ධර්ම දේශනා මාලාවක් තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මාර්ගය භාවිතා කරන්න කියලායි. මාර්ගය භාවිතා කරන්න කියලායි. ඒකින්ද අපි මේ ඒ කියන්නේ පාවිච්චි කරන්න කියන එක. ළඟ තියාගෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ. දැනගත්ත දේ පාවිච්චියට භාවිතයට ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ නැති හින්දා. හොඳයි. දැන් අපි එහෙමනම් බලමු මේ දක්වා දේශනා කරපු දේශනාවලදී අපි සතර කමඨහන පිළිබඳ සාකච්ඡා කරා ඊයේ පෙරේදා වගේ දවස්වල පසුගිය ධර්ම දේශනාවලදී සාකච්ඡා කරපු සතර කමඨහනේ වැදගත්කම තවදුරටත් අපි තේරුම් ගැනීම සඳහා අද අපි සතර කමඨහන කියන්නේ මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය අද දවසේ අපි මරණානුස්සතිය වැඩිම වැඩිමේ මූලිකව සිදු කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. මූලිකව මරණ සතිය වඩන කෙනෙක් සිදු කළ යුතු දේවල් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. ඇයි? අනිත්‍ය සංඥාව වර්ධනය කරගන්න මරණ සතිය අපිට බොහෝම රුකුලක් වෙනවා. ඒ වගේම අප්‍රමාදී බව වර්ධනය කරගන්න මරණ සතිය බොහෝම රුකුලක් වෙනවා. ඉතින් ඒකින්ද දැන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ අපි ඒ පිළිබඳ සාකච්ඡා කරන්න. පළවෙනියෙන් අපි බලමු මේකේ තියෙන වැදගත්කම දැනගන්න ඕන ඕනම දෙයක් කරද්දී ඇයි ඒක කරන්න කියලා දැනගන්න ඕනේ. ඒකේ තියෙන වටිනාකම දැනගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම අහන්නම් මේ පින්වන්ත අයගෙන් මරණයට ලෑස්තිද? මරණයට ලෑස්තිද බව සමහර අය වැඩි දෙනෙක් කියනවා ඔව් කියලා. ඔව් මම ලෑස්ති. මම මැරෙන්න බය නැහැ. මට ඔහි මැරිද්දේ. ඔය විදිහට කියනවා. අහපුවා. විභාගයකට විභාගයකට සූදානම් වෙන ළමයිගෙන් විභාගයකට ලෑස්තිද කියලා අහුවා. ඒ ළමයි සමහර අය නෑ කියනවා සමහර අය ඔව් කියනවා. ඔව් කියන්නේ කවුද? මම විභාගයට බය නෑ කියන්නේ කවුද? විභාගයට හරියටම එයා ඒ ළමයාට කියන්න පුළුවන් නම් මම හැමදේම පාඩම් කරලා තියෙනවා. මට මොන විදිහකින් ප්‍රශ්නයක් අහුවත් උත්තරයක් දෙන්න පුළුවන්. මම විභාගයේ අනිවාර්යෙන් සාර්ථකව ජය ගන්නවා කියලා කාට හරි කියන්න පුළුවන් නම් ආන් එයා කියනවා එයාට කියන්න පුළුවන් විභාගෙට මම ලෑස්තියි කියලා කියලා. මරණයට ලෑස්තිද කියලා අහපුවාම ඔව් කියන්න පුළුවන් නම් ආන් අර වගේ මම මරණය අනිවාර්යෙන් ජය ගන්නවා. මරණයෙන් මට කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා ස්ථීරවම කියන්න පුළුවන් නම් නේද මරණයට ලෑස්ති කියලා කියන්න පුළුවන්. මරණයෙන් මත්තේ Tamanට කරදරයක් වෙන්නේ නැහැ, හිරිහැරයක් වෙන්නේ නැහැ, අභාග්‍ය සම්පන්න දෙයක් වෙන්නේ නැහැ කියලා ස්ථීරවම කියන්න පුළුවන් කාටද? කොයි වගේ අයටද? අඩුම තරමින් සෝවාන් ඵලයටපත් වෙලා නම් සෝවාන් ඵලයටපත් වෙලා නම් අන්න බය නැතුව කියන්න පුළුවන් මම ලෑස්ති වැඩේට. ඉන් මෙහා කාට කවුරු හරි කියනවා නම් මරණයට ලෑස්ති කියලා ඒ හරියට ලෑස්ති වෙලා නේද? නේද? හරි. එහෙනම් දැන් අපි බලන්න ඕනේ සෝවන් ඵලයටපත් වෙලා නම් බය වෙන්න දෙයක් නැහැ. සෝවන් ඵලයටපත් වෙලා නැත්තම් මරණයේදී මොනවා වෙන්න තියෙනවද කියලා දැන ගැනීම වටිනවද නැද්ද? ගොඩාක් වටිනවා. මට මොකද වෙන්න තියෙන්නේ මරණයේදී? මොනවා වෙයිද මගේ මරණ මරණාසන්න කාලයේදී කියලා අපේ ජීවිතේ කොටස් දෙකකට බෙදනවා අපි. එකක් තමයි මේ කය, අනිත් එක තමයි සිත. කය මරණයේදී කයට මොකද වෙන්නේ කියලා අපිට ප්‍රකටව දන්නවා. මොකද ඇති වෙන්නේ මේක ගල් ගෙඩියක් වෙලා නේද? අලුත් ඇඳුම් ඇඳලා ගෙදර ඇවිල්ලා වලට යනවා. නේද? හ්ම් කට්ටිය කෑ ගහනකොට වලට යනවා. ඒක තමයි කයට වෙන්නේ අන්තිමට පණුව ගහලා ඒ ටික වෙනවා. ඒ ටික ගැනත් අපි කතා කරනවා. නමුත් මරණ සතිය පිළිබඳව සාකච්ඡා කරද්දී අර කායානුපස්සනා කමඨහන් 14න් 9ක්ම තියෙන්නේ මරණය මරණය මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ මේක කොච්චර වැදගත්ද කියලා අපිට තේරෙන්න ඕනේ. සිත ගැනත් අපි හොයලා බලන්න ඕනේ. හිතට මොකද වෙන්නේ කියලා. මොකද ප්‍රධාන වෙන්නේ මොකද්ද? ඊළඟ භවයට හේතු වෙන්නේ කයද හිතද? ආ එහෙනම් ඉතින් අපි හිත ගැන බලන්න ඕන. නේද? අපි වැඩිපුර කතා කරන්නේ ජීවිතේ හැම තැනකදීම කාණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, නාවනවා, සලකනවා, බුදි කරවනවා ඔක්කොම කොහෙටද? කයට. සරසන්නෙත් කය. පිරිසිදු කරන්නෙත් කය. මේ කය මේ වෙනකොට කීතරක් විතර පිරිසිදු කරලා තියෙනවද දන්නේ නැහැ ජීවිතේ. මේ හිත පිරිසිදු කරාද දන්නේ නැහැ. එක සැරයක් අඩුම ගන්න. නේද? එක සැරයක් අපි පිරිසිදු කරලා නැහැ හිත. එහෙනම් අපි හරි නේද? හරි නරකයි. අපිට අවධානයට යොමු වෙලා තියෙන්නේ කයවල් විතරයි. ඒක නෙමෙයි වැඩේ කියන්නේ. තිරිසන් සත්තුත් දැකලා තියෙනවද? මොකද කරන්නේ? පූසොත් කය පිරිසිදු කරනවා. තිරිසන් සත්තුත් කාය පිරිසුදු කරනවා. අපිත් පිරිසුදු කරනවා. එතකොට හිත පිරිසුදු කරන්නේ නැත්නම් අපි කොහෙටද වැටෙන්නේ? අන්න නේද? එහෙනම් හිත පිරිසුදු කිරීමේ වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආ ඒකින්ද හිත ගැන හිත ගැන හිතේ ක්‍රියාකාරීත්වය හිත කොහොමද පාලනය කරන්නේ ඒකේ වැඩපිළිවෙල මොකක්ද කියලා දේශනා කරලා තියෙන දේශනාවදී මරණයේදී මේකට මොකද වෙන්නේ කියලා දේශනා කරලා තියෙනවා. අපේ ජීවිතය ගෙවනකොට එක එක එක එක සිත් පහළ වෙලා පෙරපසු පෙරපසු නොවීමේ හිත් එක්ක නොයෙකුත් අදහස් අපේ හිතෙන් ඇති වෙනවා. ඒ හිත ඉවර වෙනකොට උත්පාද ත්‍ිති භංග කියන තැන ඊළඟ හිත පහළ වෙනවා. ඒ හිත වෙනකොට ආයි ළඟ හිත පහළ මේ විදිහට හිත වේලියක් තමයි මේ අපේ සිත් පරම්පරාව කියලා කියන්නේ. මේ සිත් පරම්පරාව සංසිඳෙන්නේ නැහැ කවද වෙනකන්ද? නිවන් දකින්නකම්ම. නිවන් දකින ගම සංසිඳෙන්නේ නැහැ. එහෙනම් මරණ මොහොතේ මේ සිත් පරම්පරාවට මොකද වෙන්නේ? කියලා අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. මේ ශරීරය ආශ්‍රය කරගෙන පහළ වෙන අන්තිම හිතට කියනවා චුතිසිත කියලා. ඒ චුතිසිත පහළ වීමත් එක්ක එහා සර්ව සම හිතක් පහළ වෙනවා කොහේ හරි වෙනත් තැනක ප්‍රතිසන්දිත කියලා. චුතිසිතට අනුව තමයි ප්‍රතිසන්දිත තීරණය වෙන්නේ. චුතිසිත කියන එක නම් හරීම ප්‍රබල සාධකයක් ඊළඟ භවය සකස් කරන්න. චුති චුතිසිත කියලා කියන්නේ මේ ජීවිතේ නැත්තම් මේ ශරීරය ආශ්‍රය කරගෙන පහළ වෙන අන්තිම සිත. ඒ සිත අනුව තමයි ඉතිරි ටික තීරණය වෙන්නේ. චුතිසිතට මොනවද හේතු වෙන්නේ? පුඤ්ඤාවී අපුඤ්ඤාවී ආනෙන්ජාවී සංස්කාරයන්. ඒ කියන්නේ අපි කරපු පින් පව් භාවනා ආදී පින්පව් භාවනා ආදී තමයි හේතු වෙන්නේ. හැම රහසක් අහන්න යන්නේ. නේද? වැඩියෙන් කෙල්ලලා තින්නේ පින්ද පව්ද? ජීවිතේ. හා. වැඩියෙන් පහළ වෙලා තින්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද? හා. නේද වැඩියෙන් පහළ වෙලා තින්නේ අකුසල් සිද්ද. එහෙනම් වැඩියෙන් පව් කරගත්ත වැඩියෙන් අකුසල් සිත් පහළ කරගත්ත මට අද හැන්දෑවේ චුතිසිත පහළ වුණොත් ආ පළවෙනි භයානකම දැනෙන්න ඕනේ. හරිද? පළවෙනි භයානකම දැනෙන්න ඕනේ. හ්ම්. දැන් මගෙන් ওই ප්‍රශ්නේ අහුවනම් මට කියන්න වෙන්නේ නිහි ජීවිතේ ඉන්නකම් පහළ වුණේ අකුසල් තමයි. හැබැයි ඉන් මෙහා නම් වැඩිපුර පහළ වෙලා තියෙන්නේ කුසල් සිත් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් ඒකෙන්ද අන්න අපි මොකක් හරි මේකේ වෙනසක් කරගන්න ඕනේ. ඒකට එතකොට දැන් හිතයි ඒ වුණාට එහෙම එකක් මං කිව්වෙ හින්දා එහෙනම් පැවිදි වෙන්නම වෙයිද දන්නේ නැහැ. ගිහි ජීවිතෙත් දින අවසාන භාගය වෙනකොට කුසල් සිත්ම පහළ වෙන්න පටන් ගත්තා. නිකන් ඉබේද? ආ ඊළඟ ප්‍රශ්නෙට එමුකෝ. උන්වහන්සේ ඉබේද දන්නේ නැහැ පහළ වෙන්න පටන් ගත්තේ. නැහැ ඉබේ නෙවෙයි. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගත්ත හින්දා. එහෙනම් කුසල් සිත් පහළ වෙන විදිහට අපි වැඩේ හදා ගන්න ඕනේ. හොඳයි. මේ විදිහටම හිටියොත් මොකක් වෙයිද කියලා අපි බලමු. සෝවාන් නොවිච්ච කෙනෙකුට මරණයෙන් බේරෙන්න තියෙන එකම දේ මරණාසන්න වෙලා වෙනකොට චුතිසිතට හේතු වෙන චුතිසිතට හේතු වෙන පළවෙනි කර්මය තමයි ගරුක කර්මය. අම්මා තාත්තා මරුවා නම් බුදුන්ගේ ඇඟිලි එහෙලෙව්වා නම් ඒ වගේ පංචානන්තරීය පාප කර්ම සිද්ධ කරා නම් ආයෙ ගැලවීම නැහැ. එහෙනම් ඉතින් පල්ලෙහාම තමයි. ඊළඟ ආසන්න භවයේ පල්ලෙහා. එහෙම කරලත් දන්නේ නැහැ. අනේ එහෙනම් ගරුක කර්මය ගරුක කර්මයක් කියන එකක් පාපී පැත්තෙන් සිද්ධ කරලා නැහැ. හරි. එතකොට පුණ්‍යභාගීය පැත්තෙන් කර්ම කර්මයක් කියන්නේ මොකද්ද? පුණ්‍යභාගීය පැත්තෙන් කර්ම කර්මයක් කියලා කියන්නේ චුතිසිතට අනිවාර්යයෙන්ම හේතු වෙන කර්මයක් තමයි පුණ්‍යභාගීය පැත්තෙන් තියෙන. අපුණ්‍යභාගීය පැත්තෙන් ආනන්ත විපාක කර්මයක්. පුණ්‍යභාගීය පැත්තෙන් ධ්‍යාන බල. ආ එහෙනම් සෝවාන් වෙලා නැත්තම් తాවකාලිකව අපි දැන් මේ ඊළඟ භවය ගැන කතා කරන්නේ. සෝවාන් වුණා නම් ඉතින් භවගාමී ගමන ප්‍රශ්නයක් නැහැ. භව හතෙන් ඔක්කොම ඉවරයි. සෝවාන් වෙලා නැත්නම් අඩුම අඩුම තරමින් ඊළඟ භවයවත් සාර්ථක වෙන්න වෙන්න බෑ මරණයෙන් පස්සේ නැත්නම් තිරසනෙක් වෙලා ඉපදුනොත් කාට කියන්නද? නේද? එහෙනම් ඔන්න පුණ්‍ය භාගිය පැත්තෙන් ගරුක කර්මයක් කියලා කියන්නේ දෙහාර බලයක්. දැන් හරිද දන්නේ මරණයට ලෑස්ති කියපු අය. ධ්‍යාන බලයක් හරිද? ඒකට ලෑස්තිද? ඒ ඒ වගේ එකක් කරගන්න ඕනේ දැන්. දැන් පෙන්ෂන් එක හදාගන්න ඕනේ අන්තිම කාලේ නේද? දැන් අවිවාහක වින්ද තීරණය කරපු පුතේකට කට්ටිය එකතු වෙලා ඉවර අන්තිම කාලේ කවුද සලකන්නේ අරවා මේවා කියලා මෙන්න දැන් ඉතින් මේ මොකද මේ එච්චර හදිසියක් තියෙනවා එයාව නේද එයාව මේ නමුත් එච්චර හදිසියක් නැහැ මරණයේදී ගරුක කර්මයකින් ඒ මොකද අපේ අවධානය යන්නේ මරණය දක්වා අහන්න බලන්න තමන්ගේ හිතේ මේ මරණානුස්සතියෙන් අපිට ලැබෙන පළවෙනි දේ වැඩි දෙන්නේ සැලසුම් කරන්නේ කොතෙන්ද යනකන්ද? අපි ජීවිත සැලසුම් කරනවා නේද? හැන්දෑ කාලේ ඉන්නේ මම නේද? සන්ධ්‍යා ජීවිතයේ සඳෑ භාගයේ මම ඉන්නේ මේ අහවල් තැන. ඒ සඳහා මට පෙන්ෂන් එකක් ඕනේ. ඒ සඳහා මට ගෙයක් ඕනේ. නිදහසේ ඉන්න තැනක් ඕනේ. නේද? ළමයි ඕනේ. ඉතින් ඕවා තියෙනවා ගොඩාක් සැලසුම් කරනවා. මරණයෙන් එහා සැලසුම් කරක් දන්නේ නැහැ. ආ මරණයෙන් එහා සැලසුම් නොකරන්නේ මරණ සතිය නැති හින්දායි මරණ සිහිය තියනවා නම් ඒ මරණ සිහිය තියන අය හැම වෙලේම කල්පනා කරනවා මම මෙච්චර දුක් විඳිනවා මේ ජීවිතේ සැපද විඳේ නේද සැපද විඳින්නේ නෑ එතකොට මේකෙන් චුත වෙලා ගිහලා මීටත් වැඩිය නේද හරකෙක් වෙලා බල්ලෙක් වෙලා වේයෙක් වෙලා මීයෙක් වෙලා ඉබ්බෙක් වෙලා කුකුලෙක් වෙලා නරියෙක් වෙලා හොඳද නේද හරියයිද මොන දුකක්ද විඳින්න වෙන්නේ එහෙනම් ඒක සැලසුම් කරන්න ඕනද නැද්ද බය උපදවා ගන්න ඕනද නැද්ද? මොකද නිකම්ම ඉන්නේ. ඇයි ඒව ගැන හිතන්නේ නැත්තේ? ඒ ගැන සිහිය එන්නේ නැහැ. ඒ ගැන සිහිය එන අය ඉක්මනින් ඒ සඳහා වැඩ පිළිවෙල හදා ගන්නවා. හ්ම්. ඒක තරුණ දරුවෙක් පැවිදි වෙන්න ඕනම කියනවා. එයාගේ ඥාතියෙක් මාත් ඉන්න තැන වැහුවා. මොකද පුතා මෙච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙද්දි පැවිදි වෙන්න ඕන කියන්නේ. වා එනවද මාව බේරගන්න මාව කොඳුරුවෙක් කියලා ඉපදුනොත්. මදුරුවෙක් කියලා ඉපදුනොත්. අන්න ප්‍රබල මරණ සිහියක් ලැබිච්ච තැන උද්දාමයටපත් වෙලා අපිට මේ ජීවිතය හම්බෙලා පිස්සු වැටලා වගේ. මොකවත් මතක නැහැ. කොහෙන් ආවද මොනවා වෙන්න තියෙනවද මොනවා වෙයිද? අම්මා මැරෙනවා තාත්තා මැරෙනවා සහෝදරයෝ මැරෙනවා ඥාති මැරෙනවා රටේ අය මැරෙනවා අසාමාන්‍ය විදිහට මැරෙනවා නේද? ව්‍යසන වලින් මැරෙනවා. මේ ගෙදර ඉන්නකොට දැන් මීතර මුල්ලේ ඉතින් ගෙවල් වල හිටිය අය ගෙවල් ඇතුළේම ඉවරයි සමහර අය. මේ කිසිම කරදරයක් නැතුව හිටිය අය එක සෙනෙක ඔක්කොම ඉවරයි. නේද? එහෙම මැරෙනවා. ඒ වුණත් අපේ අදහස මොකද්ද? මට එහෙම වෙන්නේ මට එහෙම වෙන්නේ නේද? ඇතුළේම අදහසක් තියෙනවා. කාට කොහොම වුණත් මට නම් එහෙම වෙන්නේ නෑ. මගේ මරණය කියන්නේ ඕක දන්නවා මං හිතා ඉන්න විදිහ. නේද? ඒක මහා උත්සවයක්, ඒක මහා අමුතුවෙන්ම වෙන කට්ටියම වට වෙලා ඉද්දී ඒකත් මහා නිකන් අර නේද? ඒක ඒක විශේෂිත සිද්ධියක් නෑ මේ වගේම අවුව තියෙන මේ වගේම වැස තියෙන මේ වගේම සාමාන්‍ය දවසක නේද? කොහේ මැරිලා යනවා එලාව. ඉතින් එන්නේ මරණය සිද්ධ වෙනකොට අපිට ඒ මරණයට සූදානම් වෙලා තියෙන්න නම් ගරුක කර්මයක් කියලා තියෙන්න ඕන පුණ්‍ය භාගිය පැත්තෙන් සෝවන් වෙලා නැත්තම්. අඩුම තරම් ඊළඟ ඊළඟ භවයේ සුරක්ෂිත වෙන්න. දැන් ගරුක කර්මයක් නැල්ලු. එහෙනම් බලන්න ඕන ගරුක කර්මයක් නැත්තම් ඊළඟට මොකද්ද චුතියට හේතු වෙන කර්මය කියලා. ඊළඟට සුඛයට හේතු වෙන කර්මය තමයි ආසන්න කර්මය. කර්මය කියන්නේ මොකක්ද ඇත්තටම? චේතනාවයි. හරිද? එහෙනම් ආසන්නයේ ඇති වෙන චේතනාව. ආසන්න කියන්නේ මොකක්ද? චුතිසිත නෑ. චුතිසිත නෙවෙයි. චුතිසිතට ආසන්න කාලයේදී. හරිද? ඒකයි ආසන්න කියලා කියන්නේ. චුතිසිත පහළ වෙන්නේ වෙන්න ආසන්න කාලයේදී අපිට මරණ චිත්තවිති පහළ වෙන්න පටන් ගන්නවා. මරණ සිත් වලක් පහළ වෙනවා. ඒ මරණසිත වැල ගැන බලනකොට අභිධර්මයට අනුව මුකුත් අඳුර ගන්න බෑ ඒවට. අම්මා ළඟින් හිටියට අම්මව අඳුර ගන්න බෑ. පේනුණාට අඳුර ගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ රූපයක් පෙන්වුවොත් අඳුර ගන්න බෑ. හරිද? ඒක මොකද ජවන්සිත පහයි තියෙන්නේ. ඒ චිත්‍රෙ තියෙන්නේ. ඒක න අඳුර ගන්න බෑ. පේනවා පෙවුනට අඳුර ගන්න බෑ. කවුද කියලා කින්ද මන්ද කියලා. දැන් අපි මරණ සිත් පහළ වෙන්න ආසන්න කාලයේදී හොඳ වැඩ කරනකොට බුදුහාමුදුරුවෝ ගැන සද්ධාව උපදවන්න කියලා බුදු පිළිමයක් අල්ලන් ඉන්නවා කියලා. තේ වුණාට අඳුරගන්න බැරි වෙනවා. හරිද? ඒ එහෙනම් ඒ මරණ චිත්ත වෙති පහළ වෙන්න ඉස්සෙල්ලා තමයි එයාට හරි චේතනාවක් ඇති කරවන්න ඕන. ඕක දැනගත්ත අපේ අය මොකද කරන්නේ? පින් පොත් කියවනවා, පිරිත් කියවනවා නේද? මැරෙන්න කිට්ටුයි කියලා දැනගද්දි ඒ කියන්නේ ඔයා දන්නවා අපි නොදන්නව නේ. ඒක සාර්ථක වැඩක් හැබැයි. හරිද? ඒක කියනකොට පරණ කරපු පින් මතක් කරවනවා. ඒවා කරනකොට අර මරණ චිත්ත වෙති පහළ වෙන්න ඉස්සෙල්ලා අන්න ආසන්න මරණ චිත්ත විති පහළ වෙන්න ආසන්න කාලයේදී එයාට ඔක්කොම හොඳ සිතුවිලි පහළ කරවන්න අපිට ටිකක් පුළුවන්කමක් තියෙනවා. ආන් එතකොට ඒ ඇතිවෙච්ච ප්‍රීතිය, ඒ ඇතිවෙච්ච දේ දේ දැන් මේ බලන්නකො අපිට දැන් මේ වෙලාවේ තරහක් ඇති වුණොත් ඊළඟ සිතත් තරහ හිතක්. ඊළඟ හිතත් තරහ හිතක්. ඒ වගේ අර මරණ මරණාසන්න කාලයේදී අර ප්‍රසාදයක් ඇති වුණොත් එතනින් එහාට ආයෙ මොකුත් අඳුර ගන්න බෑනේ. එහෙනම් අර ප්‍රසාද සිතව ඉස්සරහට යනවා. ආයෙත් හරි. එහෙනම් දැන් වැඩට කවුරු හරි ගන්න. අරගෙන ළඟින්ම තියාගන්න මාව මැරිගෙන යනවා වගේ තේරුණොත් <laughs> නේද ආසන්න කර්මය සකස් කරවන්න කියලා. එහෙම තමයි කරන්න වෙන්නේ. ඒත් හරියද දන්නේ නින්දෙදි හරි නේද? නිදාගන්න කියලා හරි. නැත්නම් ශරීර කෘත්‍යයන් කරන්න කියලා ඒක නාවෙක් අයන්නේ. එහෙනම් අහඹ වෙලාවක මැරෙන්න පුළුවන්. එහෙනම් ආසන්න කර්මය ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. හරිද? හුඟක් අය වුණාට කරන්නේ මොකද්ද බලන්න. හුඟක් අය වෙන්නේ මොකද්ද බලන්න. ඔය පින්පොත් කියවිලි අර එන්නේ නෙවෙයි හුඟක් වෙලාවට එන්නේ මොකද්ද? දරුවෝ මුණුපුරෝ ළඟින් හිටියයි ළඟට ඇවිල්ලා මොකද කරන්නේ? ආණ්ඩන්න පටන් ගන්නවා. නේද? එක තැන් වුණා කියලා දැනගත්තාම තමයි මතක් වෙන්නේ. මතක් වෙලා අන්තිම කාලේ යනවා. අවුරුදු ගාණක් දුක් විඳ අම්මා තාත්තා ළඟට අන්තිම කාලේ යනවා. කොහේ හරි නම් ගිහිල්ලා ඉවරලා අපි කවනවා, පොවනවා, ඔළුව අත ගන්නවා, මූණ අත ගන්නවා, හ්ම් මොකද වෙන්නේ? අරුන්දර නිදාසේ ඉන්න බෑ. උන්දට හිතෙන මොකද හිතෙන්නේ? පුදුම ආදරයක් නේ තියෙන්නේ මගේ දරුවා මට කියලා. මෙච්චර කල් වෙනස්කම් කරපු දරුවෝ මගේ දිහා බලුවේ නෑ අනේ මං හිතුවට. ඉතින් ආයේ මොකද වෙන්නේ අර? ආසන්න කාලේ දැඩි හැඟීම් පහළ කරනවා. ඉන්නකම් කරෙත් නෑ, මැරෙන්න දුන්නෙත් නෑ. ඒකද ඉන්නකම් කරේ නැත්තම් මරණාසන්න කාලේ පැත්තේවත් යන්න එපා. ඒක තමයි අම්මා තාත්තර කරන් තියෙන ලොකුම ලොකුම උදව්. ඒක පරම ඇත්ත. ඒක තමයි කරන් තියෙන ලොකුම උදව්. මට ගියා අසත්පුර සාන්දරෝ කියලා. ඔව් අසත්පුරය තමයි. නේද? ඇයි එහෙම කියන්නේ? ඔය වගේ වැඩ කරන්න හොඳ නැහැ. නේද? අසත්පුරුෂකම නෙවෙයි ඒක සත්පුරුෂකම. අපි බලන්න ඕන කාගේ පැත්තද? එයාගේ ඊළඟ භවය ගැන අඩුම අඩුම තරමින් එයාට මං ගැන අඩුම තරමින් එයාට මං ගැන තියෙන අදහස අඩු වෙලා නම් මං ආයෙ ගිහිල්ලා මේක මොකටද? නේද? ඔය මොකටද යන්නේ? තමන්ගේ හිත හදාගන්න යන්නේ. නේද ආත්මార్థකාමිකම තමයි එතනක් තියෙන්නේ ඒ මොකද මරණය ගැන දන්නේ නැති අය තමන්ගේ සිත හදා ගැනීමේ අරමුණින් මොකද කරන්නේ අන්න අර වගේ වැඩ කරන්නේ ඔක දන්නේ නැති අය දන්න අය ඇත්තටම මම දන්න සමහර දරුවෝ ඉන්නවා හරිම ලස්සනට ධර්මය කියලා දීලා අම්මා තාත්තා ළඟටලා ඉඳගෙන පිරිත් ටික කියලා හිත සැනසෙන දේවල් කියලා ඒ විදිහට කළේ මරණය සාර්ථක කරන්න උත්සාහරම් තියෙන දරුවෝ ඕන තරම් ඉන්නවා. ඒ ධර්මය ගැන දන්න අය. නොදන්න අය තමයි අර එතනට ගිහිල්ලා නටලා කෑ ගහලා දඟලලා අඬලා අනේ අම්මේ කියලා ඔය ඉතින් හරි. දැන් ඒක දන්නවා අපි එහෙනම්. එහෙනම් ආසන්න කර්මය මගේ මරණය කියලා දැන් හිතන්න පොඩ්ඩක්. මගේ මරණය සිද්ධ වෙද්දී ආසන්න කර්මය අනිවාර්යයෙන්ම යහපත් වෙයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. දැන් ගරුක කර්මයක් නැහැ. ඒක අහම්බයක් නේද? එහෙනම් ඒක ගැන විශ්වාසයක් තියලා හරියනවද? නෑ. එහෙනම් ඒක ගැන විශ්වාසයක් තියලා හරියන්නේ නෑ. එහෙනම් තවත් විසඳුමක් නැද්ද? ධ්‍යාන බලයකුත් නැත්තම්. ආසන්න කර්මය ගැන විශ්වාසයක් තියන්නත් බැයි නම්. ඊට එහා ගිය තවත් එකක් නැද්ද කියලා බලා ගන්න ඕනේ. ඊළඟට හේතු වෙන කර්මයට කියනවා ආචින්න කර්ම කියලා. දැන් මම බණ කියනකොටේ බණ පිළිබඳ සිතුවිලි ඇති වෙනව නේද? සමහර වෙලාවල් තිබ්බේ නැද්ද මේ මම බණ කියනවා තමයි. වෙන කොහේ හරි හිටියේ නැද්ද ටික වෙලාවක්? හා. එහෙම ඉන්න වෙලාවල් තියෙනවා. නේද? ඒ වෙලාවට බන වලට සිතුවිලියක් තියෙන්නේ නැත්නම් පරණේවටද සිතුවිලියක් තියෙන්නේ. පරණේවටයි සිතුවිලියක් තියෙන්නේ. චේතනයක් තියෙන්නේ. අන්න ඒ වගේ යම් දෙයක් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් පුරුදු කරලා තියෙනවනම් යම් හේකින් අපේ సంతානේ යම් කිසි දෙයක් පුරුදු කරලා තිබ්බොත් දීර්ඝ කාලයක් තිස්සේ අපි හොඳටම දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරලා තිබ්බොත් යම් දෙයක් ඒක අපේ හිතේ නැවත නැවත නැවත නැවත නැගිලා යන ස්වභාවයක් තියෙනවා. දැන් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඉන්න වෙලාවෙත් පුරුදු කරලා තිබ්බේවා තමයි අර හිතට නැගිලා එන්නේ. නේද? පරණ පුරුදු කරලා තිබ්බේවා හිතට නැగి නැగి නැగి නැగి එනවා. එතකොට කියන දේ මොනවද කියලා ඇහෙන්නේ නැහැ. අන්න ඒ වගේ පුරුදු කරලා තිබ්බේවා අර ආසන්න කර්මය අපි කොච්චර කෙනෙකුට පිරිත් කිව්වා කොච්චර කෙනෙකුට පින්පොත් කිව්වා එයාට දැඩි ගැනීමක් තියෙනවා නම් හිතක ආන්ගේ දැඩි ගැනීමක් තියෙනවා නම් ඒක ගැනමයි කල්පනාව. ඒක ගැනමයි චේතනාව. ආන් ඒකට කියනවා ආසන්න කර්මය අභිභවා නැගෙන ආචින්න කර්මය ආචින්න කර්මය කියන එක ආසන්න කර්මය අභිභවා නැගෙනවා. ඒකට දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ අර මඩේ තියෙන නෙළුම් පොහට්ටු උඩට එනවා වගේ. මේක මේ විදිහට වෙනවා කියලා. ඉතින් අන්න එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් දේවල් එක්කෙනෙක් ගැනම හිතලා හිතලා පුරුදු කරලා තියෙනවා නම් එක දරුවෙක් ගැන හිතලා පුරුදු කරලා තියෙනවා නම් ඉඩමක් ගැන හරිද එතකොට මේ ඉඩමක් ගැන ඔප්පුවක් ගැන ගෙයක් ගැන කුස්සියක් ගැන වුණත් ඇතින් පොඩි දෙයක් ඇති ඇඳුමක් ගැන වුණත් එච්චරයි එහෙම ගොඩාක් පුරුදු කරලා තියෙනවා නම් ඒ වැඩියෙන් ඒක ගැන හිතලා තියෙනවා නම් හුඟාක් වෙලාට ඒක ගැනමයි මතක් වෙන සාමාන්‍ය ජීවිතේදීත් ඒක ගැනම නේද මතක් වෙන්නේ එහෙමනම් නේද අන්න ඒ වගේ කාලයක නම් මේ මරණය සිද්ධ වෙන්නේ මොකද වෙන්නේ ආසන්න කර්මය අභිභවා ඒක නැగిලා දැඩි ලෝභයක් ඇති වෙන්න තියෙනවා. හරි? දැඩි ලෝභයක් ඇති වෙන්න පුළුවන්. දැඩි දේශයක් ඇති වෙන්න පුළුවන්. තරහකාරයොත් එහෙමයි නේද? අධික තරහකින් ඉන්න කාලේ තරහකාරයමයි මතක් වෙන්නේ. අන් කාත් එක්ක හරි වෛරෙන් ඉන්නවා කියලා හිතන්නකො. මොකද වැඩේ? අත්දැකීම් තියෙන ඕන තරම්. ඒ කාලෙට මොකද? හැම වෙලේම මතක් වෙනවා. නේද? හැම වෙලේම මතක් වෙනවා. ආන් එහෙම ජීවත් වෙන එක හරි භයානකයි. හරි භයානකයි. ඇයි? තරහ තමයි මැරිගෙන આવත් එහෙම ඔකමයි මතක් වෙන්නේ. සමහර අය එමදිවට කියනවා මට මැරෙන්න ඉස්සෙල්ලා නේද? මෙන්න මේව කියලා ආන් තරහෙන් කියනවා. සමහර අය කියනවා මට මැරෙන්න ඉස්සෙල්ලා ගේ හදාගත්තා නම් ඇති කියනවා. මට මැරෙන්න ඉස්සෙල්ලා ඉඩම බේරගත්තා නම් ඇති කියනවා. හ්ම්. දැන් මට ආන්න බලන්න ඒ ඒ ඒත් එක්කම ඉන්නේ මැරිගෙන යනකොට තේරෙන්නේ අපේ මේක කරගන්න බැරි වුණානේ කියලා තණ්හාවමයි උපදින්නේ. එහෙනම් ඔන්න ආචින්න කර්මයේ විදිහට එන්නේ. ඒක සත්තු මරපු මිනිස්සෙක් හිටියේ මම දන්න. එයා අන්තිම කාලේ සත්තු කෑ ගහන විදිහට කෑ ගහන්න පටන් ගත්තා. හරිද? ඒ වගේ අය ඒ වගේ උදාහරණ ඕන තරම් දන්නවනේ නේද? මේ ළඟදි මම දැක්ක එක පත්තරයක තියෙනවා එක අම්මෙක් මේ බණ්ඩ ආචින්න කර්මයේ ඉස්මතු වෙලා එන හැටි. මුණුපුරාටත් ආදරේ. දරුවන්ටත් ආදරේ. හැබැයි ඒවා කවදාකවත් එක දවසක්වත් කඩන්න නැතුව බුදු පූජාව තියලා තිනවා ගෙදර. මෙයා එක තැන් වෙලා ඉස්පිතාලේ අරන් ගියා. ඉස්පිතාලේ අරන් ගියා දැන් මුණුපුරා එනවා. මුණුපුරා භව මුණුපුරාටත් ආදරයක් තියෙනවා තමයි. නමුත් මුදු මුණුපුරාට වැඩි හැඟීම තියෙන්නේ මොකද්ද? එයාගෙන් අහන්නෙම පුතේ බුද්ධ පූජාව තිබ්බද බුද්ධ පූජාව තිබ්බද බුද්ධ පූජාව. දරුවෝ එනවා. අහන්නෙම බුද්ධ පූජාව ගැන. ඇයි වැඩියෙන් හැඟීම තියෙන්නේ? වැඩියෙන් භාවිතා කරලා තියෙන ඒකින්ද මුණුපුරු ආදරයට වැඩිය බුද්ධ පූජාව එයාට මතක් වෙනවා. ආ බලන්න ඉතින් ආචින්න කර්මයේ විදිහට අනිවාර්යෙන් එන්නේ අන්න ඒ බුදුහාමුදුරුවෝ ගැන හැඟීමක්. ඒ වගේ අපි වැඩියෙන් භාවිතා කරලා තියෙන්නේ කුසලයක් නම් ආචින්න කර්මයේ විදිහට ඒක එන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් ඉතින් මම අහනකොට කිව්වා වැඩියෙන් භාවිතා කරලා තියෙන වැඩියෙන් ඇති කරගෙන තියෙන්නේ කුසල හැඟීම්ද අකුසල හැඟීම්ද කියලා අහනකොට අකුසල් කිව්වා. එහෙනම් ආචින්න කර්මයිනුත් ගැලවීම නැති හැඩයි. නේද? ගරුක කර්මයෙන් එළව යන්න මුකුත් කරගෙන නැහැ. ඒ කියන්නේ ධ්‍යාන බලයක් නැහැ. ආසන්න කර්මය ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. එහෙම වුණොත් ආචින්න කර්මය කියන එක එහෙම අභිභවා එනවා අකුසලයක් වැඩිපුර පුරුදු කරලා තිබුණොත් ඒක එනවා වැඩියෙන් අකුසලය අකුසල් වල යෙදිලා ඉන්න අයට ආචින්න කර්ම විදිහට අකුසලයක් නැගෙන්න පුළුවන්. ඒ කියන්නේ දැඩි ආදරයක්, දරුවෝ ගැන දැඩි හැඟීමක්. ඒකද සමහර අය අඬාඬ මැරෙනවා. නේද? සමහර අය කියනවා මං අහලා තියෙනවා අනේ මට ඇස් දෙක පියාගන්න ලොකු දුවට එන්න කියන්න පොඩි පුතාට එන්න කියන්න තව එක සැරයක් බලාගන්න කී කී එහෙම කී කී මැරෙනවා. නේද? ඒවයි භයානකම් අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ හරි ආදරේ කියලා. නේද? නමුත් ඒවත් එක්ක සිද්ධ වෙන්නේ දෙපාර්ශ්වයටම ලොකු හානියක්. ඒක නිසා අපි දැනගන්න ඕනේ ආචින්න කර්මය ආචින්න කර්මයෙන් බේරෙන්න නම් අන්න බලන්න අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනිබිරුත් සංඥා, තවන ඒකුත් භාවනා, මරණ සති, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොච්චර බෙහෙත් වට්ටෝරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේද? අර දක්ෂ වෙදෙක් නොයේකුත් ලෙඩවලට බෙහෙත් දීලා තියෙනවා වගේ මේවායින් බේරෙන්න කොච්චරනම් ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද? නමුත් හුඟක් අය කිසිම දෙයක් භාවිතයට ගන්නේ නැහැ. කිසිම දෙයක් භාවිතයට ගන්නේ නැහැ. අකුසල්ම සිත් ඇති කරගෙන. හුඟක් අය දන්නේත් නැහැ මේ අකුසල් ගැන. මම අහන්නම් මේ තමයි දරුවන්ට තියෙන දැඩි ආදරය. කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. හරි දැන් වාකට හිතන්නේ ඒක වැරද්දක් නෙවෙයි කියලා. ඇත්ත සතු මරනවා වගේ වැරද්දක් නෙවෙයි තමයි. නමුත් තමගේ සංසාරේ කෙටි වෙන්නේ නෑ සසර යන්න ලොකු හේතුවක් වෙනවා. දැඩි ලෝභය නේද? දැන් තෝදේය කුක්කට මොකද උනේ? තෝදේය බ්‍රාහ්මණයට මොකද උනේ? අන්තිමට කුක්කෙක් වුණා. ගෙදරම. ඒ බුදුරජාණන් වහන්සේ හිටියානම් ඔය දැනට උනත් අපේ ගෙවල් වලට අනා ආරාධනාවක් නැතුව වෙන සත්තු ඉන්නවද නැද්ද? යන්නෙම නැහැ. යන්නේ බොහෝ විට මීමුත්ත වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, ගේම් ගොයි ඉන්නවා, ගැරඬි ඉන්නවා මොකද කරන්නේ? අපි එහෙම කියනවට අකමැති. නමුත් අපි එහෙම කියන්න ඕනේ. ඇයි අපි වහන්නේ මේ ලෝකේ තියෙන ඇත්ත නේද? ඇත්ත වහන්න ඕනේ ඒකයි ඇත්ත. ඒ දැඩි හැඟීමකින් ගෙදර ගැන, ඉඩම් ගැන, මේ දාලා යන්න තියෙන ඉඩම ගැන නේද? මේවා ගැන දැඩි හැඟීම් තියාගෙන හිටියොත් ඉතින් ඕවා ඉන්නවා. ඕවා ඔය පේන හරිය තමයි ඔය ගෙම්බ කරපොත්තෝ මේ ගැරන්ටි ඒ හොඳයි තව. අනිත් අය කවුද? මේ කාලේ ගොඩක්ම තියෙනවනේ අනතුරු. කවුද? පෙරේතයෝ, භූතයෝ, මලයක්කෝ හරියට දුක් විඳින බලාගත් අතේ බලාගෙන, ගෙවල් දිහා බලාගෙන අවුරුදු ගණන් ඉන්න සතුරු ඉන්නවා. හ්ම්. ඉතින් එහෙම සතෙක් කියලා ඉපදුනොත් හොඳද? සුදාගින්න සමහර සත්තු ඉන්නවා පුපුරනවා යාළුවා. ඉතින් සමහර සත්තු ඉන්නවා උගුරෙන් පල්ලයට වතුර ටිකක්වත් යන්නේ නැහැ. අල්ලගත්ත තැනම අල්ලගෙන ඉතාලම ඒ කියන්නේ අසිහියෙන් වගේ ඉන්නේ. එනමුත් එතර විතරයි ඇලෙන්නේ. ඇලි ඇලි ඇලි ඇලි ඔහේ ඉන්නවා. ඉතින් මහා දුක් විඳින තත්ත්වයටපත් වෙනවා. අපි දන්නේ මේ හිත පිරිසුදු නොකර ගැනීමේ තියෙන භයානකම දන්නේ නැහැ. හිත පිරිසුදු කරන්න ඕනේ. අන්න ඒකට දැන් බලන්න ඔන්න මරණය ගැන දැන් මතක් වෙනකොට දැන් මේ වෙලාවේ මොකද අදහස? ඔය ආසන්න ගරුක ආසන්න ආචින්න ඔය තුනෙන්ම එකක් වතාවේ නැත්නම් අහම්බෙන් එන එකක් තමයි කටත්තා කර්මය කියන චේතනාව. හරි. දැන් අපිට පරීක්ෂා කරගන්න පුළුවන් දැන් තත්ත්වය. මම අද නිකන් පිටුවක් උඩට වෙලා ඉන්නකොට මට මොනවද මතක් වෙන්නේ? නිදාගන්න යනකොට මොනවද මතක් වෙන්නේ? ඇහැරෙනකොට මොනවද මතක් වෙන්නේ? නිකන් ඒ වගේ වෙලාවල් හිතලා බලන්න. තනි වෙනකොට මොනවද මතක් වෙන්නේ? ඇහැර ඇහැරීගෙන එනකොට මොනවද මතක් වෙන්නේ? නිින්ද යාගෙන ඇඳට ගිහලා නිදා ගන්න යනකොට ඔක්කොම නිකන් පැත්තකට දාලා ඕම මතක් වෙන්නේ මොනවද? හෙට කරන්න තියෙන වැඩ. නැත්තම් වැඩියෙන්ම ආදරය කරන අය. නැත්තම් වැඩියෙන්ම තරහ තියන අය. නේද? නැත්තම් වැඩියෙන්ම ආස කරන දේවල්. අන්න ඒක තමයි ඒ මැරිගෙන එනකොටත් ඒක තමයි වෙන්නේ අන්තිමට. හැමදාම දවස ගානේ පරීක්ෂා කරගන්න ඕනේ. ඇයි මම එහෙම කිව්වේ? තනි වෙනකොට අපිට මතක් වෙන්නේ අපි ළඟ තියෙන දැඩි හැඟීම්. වැඩියෙන් ප්‍රබල හැඟීම් තමයි මතක් වෙන්නේ. නේද? මැරිගෙන යනකොටත් තනි වෙනවා කියලා. හරි. දැන් ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද්ද මැරිගෙන එනකොට මේ කයට වෙන්නේ කියලා. එතකොට ඔය දෙපැත්ත තුන් පැත්ත තෝරගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඇස් දෙක පේන්නේ නැතුව යනවා. හරිද? දැන් මේ කලන්තේ හැදිලා කලන්තේ හැදීගෙන එනකොට අර කළුවන් නේද? ඇස් කළුවන් ගහගෙන යන අන්න ඒ වගේ ඇස් දෙක කරවල වෙලා දැන් ලෝකෙම කරවලම කරකවල ඇස් ඇරියත් කරවලයි. හරිද? දැන් මෙතන කට්ටියක් ඉන්නවා කියලා මම දන්නේ ඇහැට පේන හින්දා සහ කනට ඇහෙන හින්දා. දැන් මෙතන කිසිම කෙනෙක් නැත්තම් මට අපි කියනවා නේද මට තනි තනිකමක් තියෙනවා කියලා. පාළුයි කියනවා නේද? ආන් ඒ වගේ තමයි. එහෙනම් ඇත්ත එක පේන්නේ සමහර අයට දවස් දෙක තුනක් එහෙමයි. කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. මේකෙන් කෝවා ඉස්සර වේද කෝවා පහු වේද කියලා කියන්න බෑ. කන් දෙක ඇහෙන්නේ නැතුව යනකන් කන් ඇතුලට අගුල් වැටුණා වාගේ හිර වෙලා මොකවත් මේ ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධකම් නැති වෙනවා. හරිද? මෙහෙම හිටියට සද්ද ඇහෙන්නේ නැහැ. දැන් හිතන්න කලුවර නිස්සද්ද තැනක් කියන්නේ පාළු තැනක්ද නැද්ද? ආ තනි වෙනවද නැද්ද? ආ තනි වෙනවනේ එහෙනම් නේද? හ්ම් කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ දැන් කරන්න තියෙන්නේ මොකද්ද? කෑ ගහන එක තමයි. මට මොකද්ද වේගෙන එනෝ කියලා. කෑ ගන්න ගියම මොකද වෙන්නේ? කතා කරන්න උවමනාවක් තිබුණාට සද්ද පිට වෙන්නේ නැහැ. අර හීනෙන් බය වෙලා එහෙම තියෙනවා නම් ඔන්න දන්නවා පොඩි කාලේ හැරි. නේද? සද්ද පිට වෙන්නේ නැහැ. කය ගන්න දඟලනවා දඟලනවා සද්ද පිට වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ආදරය කරපු අය ඉන්නවා. කය ගහලා කියන්න ඕන මට මොකද්ද වෙනවෝ අන්න අර අල්මාරිය උඩ පෙසර් පෙත්ත තියෙනවා දෙන්නෝ කියලා කියන්න බොමුණව තියෙනවා. <laughs> නේද? කියා ගන්න බෑ. ඉතින් දැන් අත උස්සලා පෙන්නන්නයි වෙන්නේ. අත උස්සන්න හදනවා කිලෝ 50ක් 60ක් අතේ පටවලා වගේ. අත් බරයි කකුල් බරයි ඉස්සුවට ඉස්සෙන් නැහැ හෙල්ලුවට හෙල්ලෙන්නේ දැන් මම මෙච්චර කල් හිතා සම්බන්ධ වෙලා තිබ්බ ලෝකයක් එක්ක මගේ සම්බන්ධකම් නැති වෙනවා. හුස්ම ගන්න උත්සාහ කරනවා වෙනදට වැඩිය අමාරුයි. ඇතුළට කොහොම හරි අමාරුවෙන් ගත්තාම එළියට දාගන්න අමාරුයි. හ්ම්. එතකොට මොකද කරන්නේ? නහයෙන් මේක කරගන්න බැරුව කට ඇරගෙන අදින්න පටන් ගන්නවා. අදිනකොට සද්දෙකුත් එනවා. මොකද්ද? <gasps> ගාලා. ඒ සද්දෙන්න පටන් ගත්තාම මොකක් කියලාද කියන්නේ? අන්න ආම්පන හදිනවා කියනවා. නේද? ඔය වෙලාවට ඇස් පේන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව මොකක්වත් නැතුව මේ ඉන්න අසරණ වෙලා තියෙන වෙලාවේ ඉතුරු වෙලා ඉන්නේ දැන් කවුද? තමන්ගේ සිත විතරයි අන්න බලන්න තනි වෙනවා කියලා කියන්නේ ඒකයි. ඒකින්ද තනි වෙලා බලන්න මම කියවනේ මේක ප්‍රායෝගිකව අපි කරමු කියලා. එහෙනම් සැරෙන් සැරේ තනි වෙලා බලන්න නිදාගන්න ගියාම තනි වෙලා ඉන්නේ හුඟක් වෙලාවට. නේද? හ්ම් කොහේ හරි තැනකදී ටික ටික තනි වෙලා බලන්න මට මොකද වැඩේ කියලා. හ්ම් දැන් මහරකුවර කියන මට එක දවසක්වත් තනියම ඉන්න බෑ. කොහෙවත් තනියම ඉන්න බෑ. හොඳ දේවල්ද ඒවා? ඈ තනියම ඉන්න පුරුදු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නම් අපි හික්මන්නේ තනියම ඉන්නකොට පාළුවක් දැනෙන්නේ නැති වෙන්න ඕනේ. නැති වෙන්න හදා ගන්න ඕනේ. හ්ම් ගල්ගිරි වගේ හිත හදා ගන්න ඕනේ. මේ ලෝකෙට ඇලිලා තමයි මේ ඔක්කොම උනේ. දැන් ඇවිල්ලා සැපය වින්දේ. මේ දන්න දවසේ ඉඳන් සැපද විඳින්නේ? නෑ මේකට කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, බුදි කරවන්න ඕනේ. නේද? පෙන්නන්න ඕනේ, අසවන්න ඕනේ, රණ්ඩු වෙන්න ඕනේ, කණ්ඩ හොයන්න ඕනේ. ඉවරක් නෑ මේ එකම දේ කර කර ඉන්න මේ ජීවිතය තවත් මේ වගේම එකක් ආය මොන්ඩිසෝරියන්ටද ලෑස්ති? මොන්ඩිසෝරියන්ට හම්බුනොත් හොඳයි නේද? ඈ කිකිලි අම්මෙක් පිටිපස්සේ යන්න උනොත් කොහොමද? පොළොව හරහා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඒ වැනි තත්යකටපත් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි හින්දා අන්න මරණයෙන් එහාට සැලසුම් හදන්න. මරණයෙන් එහාට සැලසුම් හදන්න නම් එහා පැත්තේ ජීවිතේ පින්වන්ත වෙන්න නම් බොහෝ පින් කරන්න ඕනේ. නේද? බොහෝ පින් කරනවා වගේම තමන්ගේ කුසල සිත් වර්ධනය වෙන විදිහට තමන්ගේ නේද අකුසල් සිත් එන්නේ නැති විදිහට හිත සකස් කරන්න ඕනේ. ඒ සකස් කරන්ඩ ඒ එන්න එහෙම සකස් කරන්න. දැන් මං අහන මෙයාත් අංගෙ මෙන්න මෙහෙම. මරණය දක්වා මට හම්බෙන දේවල් මම පොර කන දේවල් එකතු කරලා තියෙන දේවල් සින්නකර ඔප්පු මේ හැම එකක්ම දරුවෝ දෙමව්පියෝ ඔක්කොම දාලා යන්න වෙනවද නැද්ද? ආ මේ ගියසරේ අපි මනුස්ස ජීවිතේ හිටියා කියමුකෝ. හැම උපකල්පනය කරමුකෝ. මේ දරුවෝ ටික එහෙම කොහෙද දන්නේ? පොර කාපු ගෙවල් එහෙම තියෙනවා නම් කොහෙද දන්නේ? මොකවත් දන්නේ නැහැ. මකලා දාලා වගේද නැද්ද? නේද? මේ ජීවිතයෙන් එහා මකලා දාලා වගේ. එහෙනම් මකන්න තියෙන ජීවිතයකට නේද මේ මැරෙන්න හදන්නේ. මොකද කියන්නේ? ඉදමක් අඟලක් එහෙම එහෙම වෙලා තිබ්බොත් නේද සමහර ඇත්තෝ පාරවල් හදලා තියෙනවා. Taman ඉදමෙන් පාර දීලා තිනවා අපේ මේ ඉදම ඕනෑ තරම් ලොකුවට තියෙනවා. අර මිනිසුන්ට දෙන පාරේ නේද කරත් එකට යන්න බෑ. කවුරු හරි කිව්වොත් චුට්ටක් දෙන්න කියලා එහෙම කොහොමද? ඔතන තමයි මායම තිබ්බේ. අරන් යන්න. නේද? එතකොට එහෙම ඔක්කොම කරගෙන අරන් ගියාද? කවුරුහරි අරන් ගියාද? අපේ තාත්තලා සීයලා අමාරුවෙන් හදපු දේවල් එයාලා මැරලා ගියාට පස්සේ මොකද උනේ? කැමැති කැමැති අය කැමැති කැමැති විදිහට ඒවා භාවිතා කරා. එහෙනම් මමත් මේ අමාරුවෙන් එකතු කරලා එකතු කරලා එකතු කරලා තිබ්බොත් ඒවා මටද? එක പ്രേත ස්ත්‍රියක් අඬනවා ලොකු මාලිගාවක් වගේ ගයක් ළඟට වෙලා. මොගලන් මහ රහතන් වහන්සේ මෙතෙන්ට වැඩම කරලා මේ ස්ත්‍රියගෙන් අහනවා මොකද? අර පේන මාලිගාව මං හොරකම් කරලා හැදුවේ. අනුන්ට ගිනි ගෙඩි දීලා හැදුවේ. දැන් ඒකේ වෙන කට්ටියක් ලස්සනට ඉන්නවා. මම මෙතන අරක හදපු සාපෙට പ്രേත දුක් විඳිනවා. වෙන කට්ටියක් ලස්සනට ඉන්නවා ඒක. එහෙනම් අපිත් මගේ මගේ කියලා ඔය ගොඩනගන මහා මාලිගාව නේද? මහා පිරිස මේ ඔක්කොම මහන්න තියෙන්නේ. ආය මතකයක්වත් නැති වෙන තරම ඊළඟ භවයේ ආයෝ හැ කියලා ඉපදුනොත් එහෙම මොකවත් දන්නේ නැහැ. කවුරු හරි කාට හරි හම්බෙලා තියෙනවද? අක්කර ගානක් තියෙන පුතෙක් හම්බුණා කියලා එහෙම ආරංචියක් තියෙනවද? නේද? රබර් රතු පොල් රතු තියෙන දරුවෙක් හම්බුණා නෑ එහෙම නෑ. කවුරුත් ඒව අරයි යන්නේ නෑ නේද? මම මේවා කියන්නේ මතක හිටින්න. එහෙනම් අරගෙන යන දේවල් එකතු කරන එක තමයි වටින්නේ. අන්න ඒක කරන්න නම් මරණය ගැන හොඳට මතක තියෙන්න ඕනේ. අන්නේ මරණය ගැන නැවත නැවත මතක් වෙන්න නම් මරණය ගැන හොඳට සිහි කරන්න ඕනේ. හරි. ඔන්න ඔතෙන් දක්වා මේ ඇස් දෙක නැති වෙලා යනවා මේ ඇහැට මම කී සැරයක් එකම රූපය පෙන්වනවාද? ඒ වුණාට ඒක ආය කවදාකවත් අපි මොන පොරොන්දුපත් ගැහුවත් හැමදාම එකට ඉන්නවා කියලා මොන තරම් ගිවිසුම් අත්සන් කරත් එහෙම ඉන්න හම්බෙන්නේ නැහැ. ඇයි? ඇස් දෙක නැතු වෙනවා. කන් දෙක නැතු වෙනවා. නාහෙ නැතු වෙනවා. දිව නැතු වෙනවා. ශරීරය නැතු වෙනවා. නේද? අන්න ඒක මෙනෙහි කරන්න ඕනේ. හොඳයි. දැන් අපි සාකච්ඡා කරමු දැන් මේ ටික අහගෙන හිටිය අපිට මරණය ගැන දැන් තියෙන අදහස මොකද්ද? මේ වෙලාව ගත්තාම මේ වෙලාවේ අපිට හිතෙනවා අපේ මොකක් හරි කරගන්න ඕනේ තමයි කියලා. එතන මම හැමදාම මතක් කරනවා. මේ වෙලාවේ හොඳ හැඟීමක් තියෙනවනේ දික්මට මොන හරි කරගන්න ඕනේ මොන හරි කියන්නේ කුසල් වඩා ගන්න ඕනේ මරණයෙන් බේරෙන්න ඕනේ නේද ගොමුගුලි කරකවන්න උනොත් එහෙම මොකද කරන්නේ නේද ගොමුගුලි කරකෝ කරකෝ ඉන්න ගොමු කුරුමිනියෙක් උනොත් එයා ලොකු රාජකාරිය එතකොට. ඒ වගේ වුණොත් කියලා දැන් බයක් හිතෙනව නේද? හරි. ඔන්න මම ඊළඟට අහන ප්‍රශ්නේ ඔය බය කොච්චර වෙලා තියෙයිද? දැන් ඔය තියෙන බය කොච්චර වෙලා තියෙද? සමහරට ධර්ම දේශනා ඉවරනකම් විතරයි. නේද? නමුත් ඒ බය දැන් ඉපදුනානේ. දැන් ඉපදුනේ ඇයි? හේතු ඇතුවද හේතු නැතුවද? හේතු ඇතුව. මොකද්ද හේතුව? මේ ධර්ම ශ්‍රවණය කරපෙක. මං මම කියනකොට කියනකොට ගොමුකුරුමිනියා කියනකොට ගොමුකුරුමිනියා මතක් වුණා. නේද? ඈ මරණාසන්න කියලා කියනකොට මරණාසන්න කාලේ මතක් වුණා. අන්න ඒවා මතක් වෙනකොට මතක් වෙලා දැන් මතක් වෙලා ඉවරයිනේ දැන් මම දැන් කියලා ඉවරයිනේ. නමුත් ඒ මතක් වෙච්ච එකේ වේගය, ඒ මතක් වෙච්ච එක හේතු වෙලා එකතු වෙලා මේ මොහොතේ බය තියෙනවා. නේද? මේ මොහොතේ බය තියෙනවා. එතකොට අවුව හේතු වෙලා වැස්ස හේතු වෙලා නම් දෙදුන්න හැදෙන්නේ ඒ වගේ මතක් වෙච්ච ඒවා දැන් මෙනෙහි කරපේවා හේතු වෙලා තමයි දැන් ওই බය ඉපදිලා තියෙන්නේ අවුව නැති වෙනකොට වැස්ස නැති වෙනකොට දෙදුන්න නැතු වෙනවා මෙනෙහි කිරීමෙන්ද මාත් එක්ක එකතු වෙලා මෙනෙහි කරපු හින්දා මාත් එක්ක එකතු වෙලා මෙනෙහි කරපු හින්දා ඒකට අදාළ හැඟීම ඉපදුනා. හැබැයි මෙනෙහි කිරීම නැති වෙනකොට ওই බය නැති වෙලා යනවා. එහෙනම් ওই බය එක දිගට තියාගන්න නම් මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. දැන් ඔය තියෙන බයත් එක්ක තියෙනවා අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ කියලා අදහසක්. ප්‍රමාද වෙලා බෑ. මරණය ළඟ ළඟ එනවා. නේද ප්‍රමාද වෙලා බෑ. ප්‍රමාද වෙලා බෑ කියලා ලොකු අදහසක් තියෙනවා. මේ දැන් තියෙන හැබැයි. හ්ම්. කෑම ඉදිරියේ, රූප ඉදිරියේ, ශබ්ද ඉදිරියේ, ලෝකයේ ඉදිරියේ, පංචකාම සම්පත්තිය ඉදිරියේ කෙටියෙන් කියනවා නම් ඔය බය නැති වෙලා ආය පිස්සු හැදෙනවා. හ්ම්. උද්දාමයටපත් වෙනවා. එතකොට උඩ පැන පැන ඉන්නවා කිසි දෙයක් ගණන් නැතුව ඉන්නවා. නේද? මේවා හොඳයි, මේවා හොඳයි කියලා ඉන්නවා. මේවාමයි හොඳ කියලා ඉන්නවා. මගේමයි මේවා කියලා ඉන්නවා. හරිද? එතකොට අන්න ඒ වගේ ඉන්න තත්වයෙන් අයින් වෙන්න නම් ඔන්න ඔය හැඟීම ප්‍රබලව තියෙන්න ඕනේ. හැඟීම ප්‍රබල වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? ඒක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන එකට කියනවා අනුස්සති කියලා. එහෙනම් මරණය ගැන නැවත නැවත මෙනෙහි කරන එකට කියනවා මරණානුස්සති කියලා. හරිද? එක තැනක ඉඳගෙන වේගෙන් වේගෙන් මේක මෙනෙහි කරන එකට කියනවා භාවනාවක් කියලා. හරිද? එහෙනම් මෙන්න මේ වගේ භාවනාවක් වර්ධනය කිරීම මරණාස් මරණ සතිය වර්ධනය කිරීම කියලා කියනවා. හරි. එතකොට ඔන්න ඔය ටික කල්පනා කරපුවම මරණ සතිය වර්ධනය කරන්න අපිට හැඟීම් උපදිනවා. ඒ ටික ගැන හොඳට මෙනෙහි කරන්න ඕන. ඔය කියපු ටික ගැන මොනවද? ඊට පස්සේ මරණානුස්මති භාවනාව කරන හැටි ගැන අපි පසුව කතා කරමු. නමුත් එක දෙයක් තියෙනවා. ඕනම දෙයක් කරන්න ඒ කරන්න හිතාගෙන ඉන්න දේ ගැන කැමැත්ත උපදින්න ඕනද නැද්ද? නේද? කැමැත්ත ඉපදුනොත් විතරයි කරන්නේ. දැන් මරණානුස්සති භාවනාවක් විදිහට කරන එක පිළිබඳව අපිට කැමැත්ත උපදින්න නම් ඔය ටික භාවනාවක් විදිහට කරන්න ඕනේ. භාවනාවක් කියන්නේ මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. මගේ මරණය තව මොහොතකින් සිද්ධ වුණොත් මට මොකද වෙන්නේ? මගේ මරණය තව මොහොතකින් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? හරිද? හිතලා බලන්න ඕනේ. මට මේ ලෝකේ අතහැරලා දාලා ඉන්න පුළුවන්ද? දවස් දෙකක් දරුවෝ නැතුව ඉන්න බෑ කියනවා. මොන දුර්වලකමක්ද බලන්නකෝ. හ්ම් දවසක් දකින්න නැතුව ඉන්න බෑ කියනවා. මොන පිස්සුවක්ද බලන්නකෝ. නේද? එහෙම හදාගන්න වෙනවා. අනුන්ගේ නපුරු වචන, අනුන්ගේ නපුරු ක්‍රියා හ්ම් බලන්න. අර එක තැන් වල වැටලා ඉන්නවා දැන්. හ්ම්. එක තැන් වල වැටලා ඉන්නකොට දැන් ඇස් විතරක් පේනවා කියලා හිතන්නකෝ. මම කියන්නේ ඔක්කොම එකවර වෙන්නේ නැහැ කියලා. අපි වෙන ටිකනේ කතා කරේ. කතා කරගන්නවත් මොකවත් බෑ. gedara hiti gedara hitapu මගෙත් එක්ක අමනාපෙන්ම ඉන්න මට පෙන්නන්නම බැරි එක්කෙනා අතර විදුරක් අරන් යනවා. <laughs> මොනවා වෙයිද? හොඳටම කේන්තියද නැද්ද? හොඳටම කේන්ති කියලා තනියම මේ මෙච්චර කල් වද දීලා විදිලා දැන් මෙතන මැරෙන්න යනකොටත් එනවා කියලා නේද? නැන්දම්මව හරි, ලේලිව හරි නේද <laughs> බෑනව හරි ඔන්න ගැන දැන් ඉතින් මොකද වෙන්නේ එතකොට ඒකේ වැරද්ද කාගේද දැන් ලේලි එතෙන්ට ඇවිල්ලා බෑන එතෙන්ට ඇවිල්ලා නැන්දම් එතෙන්ට ඇවිල්ලා මාමණ්ඩිය එතෙන්ට ඇවිල්ලා ගුණේ කියන්නකො එතකොට වැරද්ද කාගේද එයා ආපු එක එයා ආපු එකට වැරද්ද නෑ නේද ඇයි gedara ඉන්න කාලේ ඕනම තත්වයක් යටතේ ඕනම කෙනෙක් හින්දා තරහ නූපදින තත්ත්වෙට මගේ හිත සකස් කරන එක තමයි විසඳුම. එහෙම සකස් කරන්න බුදුරජාන් වහන්සේ අපිට ඕනෑ තරම් උපදෙස් දීලා තියෙනවා. හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයේ වර්ධනය කරගන්න හැටි දේශනාවේ තියෙනවා. බලන්න මරණය ගැන මෙනෙහි කරපු කෙනාට අනිත් භාවනා වර්ධනය කරන්න ඕනේ කියලා දැඩි හැඟීම් එනවා. තරහ එන එක නවත්ත ගන්න ඕනේ. ඇයි අර ආසින් ආචාන කර්මයට එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක තැනකදී මනෝ සංචේතනාව ගැන හිතන මනෝ සංචේතනාව කිය ඔය කියන අකුසල චේතනාවල් ගැන අපිට එන අකුසල චේතනාව ගැන මෙන්න මෙහෙම හිතන්න කියලා මට වැඩිය ශක්තිමත් පුරුෂයෙක් මගේ ළඟට ඇවිල්ලා මාව කුදලලා අරගෙන ගිනි අඟුරු වලකට තාන්න යනවා වාගේ කියලා හිතන්න කියලා බලන්න ඔය බලන්න මට වැඩිය ශක්තිමත් කියන්නේ අපි හිතමු කාට හරි තියෙනවා කියලා මේ සීනි සීනි තියන අයගෙන් මං අහන්නේ සීනි කන්නේම නැද්ද සීනි සහිත ආහාර දැක්කම මොකද වෙන්නේ? මට වැඩිය ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා මගේ අත එහාට අරගෙන <laughs> නේද? බලන්නේ චේතනාව. ඒ වෙලාවේ ඇති වෙන නේද පෙරේතකම කියන, ගිජුකම, කෑදරකම කියන චේතනාව ඇවිල්ලා මට වැඩිය ශක්තිමත්තාම මනෝ සංචේතනාවක් ඒක. ඒක ක්‍රියාත්මක වෙන්නේ හැටි බලන්න. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මෙහෙම තියෙන අත හරියට නිකන් මෙහෙ දෙනවා ඔය අත කියලා කුදලලා ගන්නවා වගේ. මෙහෙ යනවා යන්න මෙහෙ මං බෑ කියද්දි එපා කියද්දි අත යනවා ඉස්සරහට. ගිහිල්ලා කේක් කෑල්ල හරි මොකක් හරි එකක් අල්ල ගන්නවා. මං එපා කියලා දෙනවා මෙහෙ. නේද? කට අරවනවා අර මට වැඩි ශක්තිමත් එක්කෙනා. කේක් කෑල්ල ඔබවනවා, හප්පනවා, ගිල්ලනවා. ඒක ලාභ කෙනා යන යන්න. චේතනාව ගියා. නේද? දැන් මෙයා මොකද? කෑවනේ අප්පා. එන්නේ එහෙම හිතන්න. නේද? අපේ මේ තියෙන චේතනාව ගැන එහෙම හිතන්න. මේ කතා කරන්නේ ධර්මය ප්‍රායෝගිකව. Taman ආහාරය පාලනය කරගන්නවා කියන්නේ හිත පාලනය කරන්න පුරුදු වීමක්. ඒක ඉන්ද්‍රිය සංවරයක්. හරිද? ඒවා පැහැදිලිවම අකණ්ඩව කරන්න ඕනේ. අකණ්ඩව පුහුණු කරොත් ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වයකට එනවා. මතක තියාගන්න ඕනේ හොඳටම. ඕනම දෙයක් අකණ්ඩව නිවැරදිව පුරුදු පුහුණු කරොත් පළවෙනි දවසේ තරම් අමාරු නෑ. පාන්දර නැගිටින එක අරන් බලන්න. නේද? හැමෝම කියනවා මේවා පාලනය කරන්න හරි අමාරුයි කියලා. උදේ 7 වෙනකම් බුදියන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් 4 නැගිටෙව්වොත් මොකද? එයා නැගිටලා කියයි මට මාරාන්තික දුක් ඇති වෙලා තියෙන්නේ. ඒකනේ ආය ඇඳට පයින්නේ ගිහිල්ලා. තීව්‍ර කටුක මාරාන්තික දුක් තියෙනවා කියලා ඇඳට පයින්නවා. හරිද? බලන්න දෙවෙනි දවසෙත් ඇහැරෙනවා. පණින්න දෙන්නේ නැහැ ඇඳට. තුන්වෙනි දවසෙත් ඇහැරෙනවා. දවස් 10ක් විතර එක දිගට එහෙම මාරාන්තික දුක් උපදින කෙනාව ඇහැරෙව්වොත් එහෙම දවස් 10ක් 15ක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඉබේම හැරෙනවා. ඇහැරුණාට කිසිම අමාරුවක් එන්නේ අර ඔක්කොම දුක් ටික ඉවරයි දැන් නැගිටින්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ඒ වගේ තමන් පාලනය කරන්න පටන් ගත්තොත් ක්‍රමානුකූලව ඉස්සෙල්ලාම පාලනය කරනකොට තියෙන දුක් ටික එන්නේ නැහැ පස්සේ. ඒක අපි දන්නේ නැහැ. මේ පුංචි දේවල් ගැන අපිට සිහිය නැති හින්දා අපි මුළු ජීවිත කාලෙම විඳවනවා. ජීවිත කාලෙම විඳවනවා. මේ පොඩි දේවල් ගැන අපිට සිහිය නැහැ, දන්නේ නැහැ අපි. මැරෙන්න ඉස්සෙල්ලා කරගන්න ඕන දේවල් ටික ගැන දන්නේ නැහැ. ඒක නම් මුළු ජීවිත කාලෙම විඳවනවා. හැමදාම විඳවනවා. ඉක්මනට නිදහස් වෙන්න. ඉක්මනට නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වුණාට පස්සේ ඉතින් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. නිකන් නෙවෙයි මම නිදහස් වෙන්න කියන්නේ. නේද? එහෙනම් ඒ සඳහා පුහුණු වෙන්න ඕනේ. ඒ ඔකොටම තියෙන හොඳම ක්‍රමයක් තමයි මරණ සතිය. ඔන්න ඔය විදිහට මරණය ගැන ඔය විදිහ මෙනෙහි කිරීමක් කරන්න. නැත්තම් මේ මොහොතේ පරීක්ෂා කරලා බලන්න. S2 පියාගෙන මොහොතක් බලන්න කුමන සංචේතනාවක්ද මාව කොහෙට හරි යදින්නේ. හරි S2 පියාගෙන අපේ අම්මලා බලන්න ඕනේ. බලනකොට තේරෙයි. ලොකු පුතා බලන්න යනවා කියලා මේක අදිනවා ඒ පැත්තට. නේද? අන්න පොල් ගෙඩියක් වැටුණා ගිහින් බලනවා කවුරු හරි ගන්න ඉස්සෙල්ලා ඒ පැත්තට අදිනවා. නේද? මට කියපු යවුවා හොඳට මතකයි මම බලා ගන්නම් කියලා තව පැත්තකට අදිනවා. ඉතින් මේ ඇදිල්ල ගැන හිතන්න ඕන කොහොමද? ගිනි අඟුරු වලකට දාන්න අරන් යන පුද්ගලයෙක් කියලා මාව ගිනි අඟුරු වලකට දාන්න ඇදගෙන යන්න හදනවා වාගේ කියලා ඔන්න ඒ මනෝ සංචේතනාව ගැන හිතලා ඉක්මනට ඒක නැති කරගන්න වැඩ පිළිවෙලට එන්න. ලෝකේ කවුරුත් නැහැ අපිට පිහිට වෙන්න. බුදුහාමුදුරුවත් නැහැ. මහා සංඝරත්නයටත් බෑ Tamanට පිට වෙන්න. දන්නවද ඒක? නේද? මාර්ගය කියලා දෙන්න විතරයි පුළුවන්. Tamanට සරණ කොට Tamanට පිට කොට ගන්න කියලා කියේ Tamanව සහ Taman දන්න ධර්මය. ධර්මයේ පිට කොට ගන්න Taman සරණ කොට ගන්න Taman පිට කොට ගන්න ධර්මයේ සරණ කොට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකින්ද මේ ව්‍යසනයෙන් ගැලවෙන්න ඕනේ. මේක මහා මර උගුලක් කියලා දැනගෙන මේ සඳහා මූලික වැඩ පිළිවෙල විදිහට මරණ සතියට අවශ්‍ය කරන పూర్ව හැඟීම උපදවා ගන්න ඔන්න ඔය විදිහට දැන් මේ කියපු ටික හරි කමන්නේ මෙනෙහි කරන්න පටන් ගන්න. එතකොට ඉවරක් නැතුව හිත කියයි යනවා යනවා ගිහිලා කල්යාණ මිත්‍ර හොයාගෙන මරණ සතිය වඩන හැටි අහගන්නවා කියලා ඒ පැත්තට චේතනාවෙන් පටන් ගන්නවා. ඒකද හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා හැමෝටම තමන්ගේ ජීවිතය සූපපත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන ආభాෂය ලබාගෙන මේ ජීවිතය සූපපත් කරගෙන සසර සූපපත් කරගෙන උතුම් නිවනින් සැනසේවා සියලු දුක් නිවේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.